හොඳයි ශිළු දිනාටම තෙරුවන් සරණයි. අපි මේ ධම්විවි පදනම මුල් කරගෙන මාසිකට වතාවක් මේ වගේ හම්බෙන අවස්ථාවේ අද නොවැම්බර් මාසෙ වෙනුවෙන් හම්බෙන දවස. ඉතින් මම කැමති ශිළු දිනාගෙම දැනගැනීම පිණිස අපි මේ දවසේ ගත කරන කාලය පිළිබඳ කාලසටහනක් මතක් කරන්නේ ඇත්තටම මගේ වැඩ වදිකම නිසා විනාඩි 10ක පොඩි පමාවක් වෙලා තියෙනවා නැත්නම් අපි අටහමාරට පටන් ගන්නයි අපි සැලසුම් තිබුණේ අපි බලාපොරොත්තු වෙන්නේ අටහමාරට අටහමාරේ ඉඳලා පරියන්කය වාඩි වෙලා භාවනා කරනවා ඒක යනවා 9:00මාර වෙනකම් ඊට පස්සේ 9:00මාර ඉඳලා 10:00මාර 10:45 වෙනකම් අපි බලාපොරොත්තුනේ ධර්ම දේශනාව ඉතින් ඒක 10:00මාර 10:45 වුණාට 11 විතර වෙනකන් අපි කරන්නේ එතකොට මේ අවස්ථාවේදී ධම්රූපදින විසින් අනෙක් උපාසක උපාසිකාවන් සඳහා මා හිතන්නේ තේපෙන් සංග්‍රහය සකස් කරලා තියෙනවා. හුඟක් වෙලාට ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ සංඝයා වහන්සලා දානි වන්දන වෙලාවේදී සක්මන් භාවනාවක් සඳහා තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙල 12:00 අමාරට ඉවර වෙනවා. අපි 12:00 අමාරට නැවත අපි දවසක් 12 මාර්ට එකතු වෙනවා. අපේ ධර්ම සාකච්ඡාව සඳහා 12 මාර්ට දලා එකමාර වෙනකම් මේ ධර්ම සාකච්ඡා ඉදිරිපත් වෙනවා. ඉතින් අර බලන පුළුව ඇද්දෝ පුළුවන් තරම් ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරනවා. කෙසේ නමුත් ධර්ම සාකච්ඡාව යන අතරේ මේ කැමති කෙනෙකුට ඒකට සජීව සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ මේ මතක් හිතුවේ කෙටියෙන් අපේ කාර්යසටහන පිළිබඳව ඉතින් අපි මෙතන පටන් පැයක් 45 පැයක් තත කාලයක් වාඩි වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක ඉස්සෙල්ලා අපි සේ සමාදම් කරවන්න ඕනේ. ඒ වගේම මම ප්‍රශ්නයක් හැමදාම අහනවා කවුරු හරි අලුතෙන් ඇවිල්ලා අද උපදේශ බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවද කියලා එහෙම ආය සඳහා පොඩි මේ යොමුක් ලබා දෙන්න. ඒ නිසා මම කැමති සේ සමාදම් කරන්න ඉස්සෙල්ලා කවුරු හරි අලුතෙන් උපදේශ බලාපොරොත්තු වෙන කට්ටිය අද සභාවේ ඉන්නවද කියලා දැනගන්න.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 ගන්නවා කියන අදහසෙන් සියලු දෙනාම සැප පහසු විදියට එක වේලාවක් වාඩි වෙන්න පුළුවන් තමයිට සුපුරුදු ඉරියව්වකටපත් වෙන්න සිටේක සඳහා අපි සර්වඥාන්වහන්සේගේ රූපයක් මොකක් කියලාට බාහමධ්‍යස්ථාන කිස්කෙන් තියාගන්න ඉතින් ඒකේ පෙන්ලා දීලා තියෙනවා සර්වඥාන්වහන්සේ තමන්වහන්සේ පරියංක සාර්ථක කර ගැනීම සඳහා වාඩි වෙන ක්‍රමය ඉතින් ඒකට අපි කියන්නේ සාමාන්‍ය බද්ධ පරියංකය කියලා ඒක තමයි ඒක හොඳම එක නමුත් ඒක ඉතින් හැමෝටම තරහාරු නමුත් අපි ඒක ඉස්රායිල් මුදුන්වල් කරන වගේ තියාගන්න තියාගෙන ඒක ආසන්න විදියකට හෝ පහසු විදියකට වාඩි. මේ වාඩි වීමේදී මේ බද්ධ පරියන්කේ හෝ අර්ධ පරියන්කේ හෝ වීරාසනය සුඛාසනය කියලා මේ යෝග අභ්‍යාසවල දක්වන විදියට වාඩි වෙච්චාම ස්වરૂපේ තමයි ඒවට කියන්නේ ධ්‍යානාසන කියලා. මේ ස්වરૂපේ තමයි අපි හුඟක් වෙලාට භවනා කරන චිත්‍ර රූපයකට වාගා. ඉතින් අපි මේ වගේ ආසනයකට ඒ වගේ ඉඳගෙන ඉන්න ඉරියව්වකටපත් වෙමු. මොකද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ පරියන්ක භාවනාව. ඉතින් වාඩි වුණාට පස්සේ ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ පරියන්ක භාවනාවක් කරන්නට අපිට මේ උදව් කරන ශරීරයට අපි ටිකක් අනුග්‍රහ කරන එක. ඒ නිසා ඒ ඉන්න පරියන්කය හොඳට සමබරද කියලා මුරුදු විදියට අද්දක වහගෙන කල්පනා කරලා බලනකොට සමබර නැත්තම් අපි සිංහලෙන් කියනවා හරි පරිගැහිනවා. හොඳට ඒක හරි පරිගැහිනවා. මේ හරි බැරි ගැහිච්ඡාන ස්වරූපේ තමයි ආදර්ශවත් ක්‍රමයට බලනවා යද සම්පූර්ණ ත්‍රිකෝණයක් පොළොව බදාගෙන පැතිර ඉතර සිටින. ඉතින් මේක තමයි ලොකෝම අපි ලබන සහවුරුමා. ඉතින් ඒක හොමටම කරන්න ආවාරයකට ගොඩක් කල් ගන්නවා. ඒ වුණාට ඒ නිසා අපි එහෙම මිද ගන්න බෑ කියලා භාවනා කරින්න කියනවා නෙවෙයි. පුළුවන් විදිහට එහෙම තතුරුලා දෙපය එහෙම හදාගත්තට පස්සේ අත් දෙක තියාගන්න ක්‍රමයක් ගන්න සාමාන්‍ය පොතේ සඳහන් වෙන්නේ සුදුසු ක්‍රමයකට තැම්පත් කරගන්න. එතකොට සාමාන්‍යයෙන් යට ත්‍රිකෝණාකාර ක්‍රමයක් පොළේ වදින අතර ඉහළ කොටත් පිරමීඩයක ස්වරූපේ ත්‍රිකෝණ ස්වරූපේ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් නිකන් උභාගක ස්වරූපේ එහෙම නැත්නම් චෛත්‍යක ස්වරූපේ. ඉතින් මේක හොඳට සකස් කර ගැනීම සඳහා අර කියන ආකාරයට සමබර කරන්න ඕන දෙපැත්ත. දෙවෙනි එක තමයි හැම වස්තුවකටම හිත යොදලා ලිහිච්ඡ ස්වරූපයෙන් බාඳු කරගන්න නැතුව දැඩි කරගන්න නැතුව සැහැල්ලුව මුරුදෝ තියාගන්න. සද්දක පවා මුරුදෝට වහගන්න. වහගෙන අපි ඉස්සල්ලාම කරන්නේ මෙන්න මේ සැහැල්ලුවට හිත යොදන එක. සැහැල්ලු නැත්තම් සැහැල්ලු කරගන්න. මේ විදිහට කයට ප්‍රධාන වශයෙන් හිත යෙදීම සඳහායි අපි මේ මධ්‍යස්ථාන භාවනා මධ්‍යස්ථානකට යන්නේ. අපිට ඉන්න කට්ටියත් ඔක්කොම ඒ වගේ නිසා අපිට ඒ වාතාවරණයක් ලැබිලා තියෙනවා. මේ විදිහට මුරුදුටත් එක වහගෙන හිත කයට යොදලා සම්බර කරගන්න ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන <clears throat> ඒ ලිහිච්ඡ භාවයට හිත යොදන්න ඕනේ. ඒක ලොකු ආධ්‍යාත්මික වැඩක්. මොකද අපි දවස පුරාම ජීවිතේ පුරාම ඉන්නේ අනුංගේ දේවල් කල්පනා කර කර වෙන ඊයේ හෙට වෙන දේවල් ගැන කල්පනා කර කර එහෙම නැත්නම් වෙන තැනක් ගැන හිත හිතා. දැන් තමන් ඉන්නේ ඉරියව්වට හිත ගන්නවා කියලා කියන්නේ සෑහෙන දුනවා. ඉතින් මේක අපි කියන්නේ භාවනා වචන මාලාවේ මම දැන් මෙතන කියලා. මේ තමයි පළවෙනිම පිවිසුම. ඉතින් මම දැන් මෙතන කියන එකට ගණ්ඩත් හිත හිතවිලි දිගේ නම් අත්තර වෙන එකෙන් නැත් වෙන්න ඕනේ. කය වේදනා අඩු තත්යක් එන්න ඕනේ. බාහිර සද්ද වලින් කන පීරි ගෑවෙන්නේ නැති තත්යක් එන්න ඕනේ. ඒ නිසා මම දැන් මෙතන සාර්ථක වෙනවා කියලා කියන්නේ ශබ්ද වේදනා හිතිලි වලින් තද බල හානි නෑ. ඉතින් අපිට සියලු ශබ්ද නැති සියලු වේදනා නැති සියලු හිතිවිලි නැති තත්ත්වයක් හිතන්න බෑ. අපි නිසා සද්ධාව ඉදිරිපත් කරන බුදුහාමුදුර කෙරෙහි ගෞරවයෙන් අපි සමාදන් වෙච්ච සීලය සකසාගෙන වටේ ඉන්න අපේ සම්බ්‍රහ්මචාරින් වහන්සේලා භාවනා කරන සලකලා පුළුවන් තරම් බලනවා හිත මම දැන් මෙතන tempත් කරා. මේ තමයි භාවනා ප්‍රවිෂ්ඨය. මෙහෙම ඉන්නකොට හරි වැටෙනවා නම් තමන්ට අසම්බර භාවයක් මස්පිඩු දැඩි වෙන ගතියක් හොඳට හිත යොදලා ඒවා ලිහිච්ච ස්වරූපේ තියලා සම්බර කරගන්න මෙලෙක් වෙන්න ශරීරෙට අන්නේම කරලා මම මෙතන දැන් ඉඳගෙන ඉන්නවා කියන තැනට හිත ආවොත් මේක වෙන්න පුළුවන් අපේ ජීවිතේ අපි ඉස්සල්ලාම ඇතුළට හිත නමන වෙලාව ඉදරන් දිගේ බාහිරයට හිත කිසියම් නෙවෙයි අන්න එහෙම tempත් වෙනවා නම් ඒක ලොකෝම ලොකු මෛත්‍රියක් තමයි තමන්ට තමන් කරගන්නේ. ඒකට අත්ත කුසලයේ කියලා කියනවා. ස්වార్థය කියලා කියනවා. මේක කරන්නේ නැති නිසා තමයි අපේ ඇඟ ලෙඩ වෙන්නේ. අපේ හිත අසහනයටපත් වෙන්නේ. යම් වෙලාවක මම දැන් මෙතන හිත තියෙනවා නම් කවදාකවත් හිතේ අසහනයක් එන්න බෑ. කයේ තියෙන ලෙඩ වලට සුව වෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා. නිසා මේ චිත්තක්ෂණය මෛත්‍රිය අතින් බොහොම වැදගත් චිත්තක්ෂණයක්. ඒ වගේම මම දැන් මෙතන කියලා කියන්නේ සතිය ඉලඹිච්ච චිත්තක්ෂණයක්. ඉතින් සමත වේදසනා දෙකටම දොර ඇරෙනවා. මේ විදිහට දිගට චිත්තක්ෂණ කාශයක් තප්පර රාශියක් ගත කරනකොට අපි පෙර පින් කරලා තියෙනවා නම් උපනිෂේ සම්පatti තියෙනවා නම් ඇතුළට හිත නැමෙනවා. හිත නැමෙනවා කියලා කියන්නේ ශබ්ද වේදනා හිතෙලි නැති වෙනවා. මම දැන් මෙතන හිත ඉන්නවා කියන එක හිත දිගේ යනවා. එහෙම ඉන්නකොට සමහර විටක ඒ ස්වභාවයෙන් වැටෙන හුස්ම වෙනසට වැඩිය ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. ප්‍රකට විය යුතුමයි කියලා නීතියක් නැහැ. අන්නේම ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන්නේ නැත්තො දැන් මම දැන් මෙතන ඉන්නවා කියන වෙනකොට හුස්ම දිහා ස්වභාවයෙන් ඇති වෙන හුස්ම දිහා බලන්න. පරයන් කියනතු පුතුක වාඩිලා හිටියත් මෙතෙන් මෙතෙන් එනකොට අවශ්‍ය වෙන ස්වභාවික හුස්ම සඳහා උඩුකය කෙලින් තියාගෙන ඉන්න. ඒ විදිහට ස්වභාවික හුස්ම යන්න ඇරලා කවදාකවත් හුස්ම ආයාස කරන්නේ නැතුව ස්වභාවයෙන් වටින හුස්ම දිහා බලා ඉන්න පුළුවන් නම් මේක භාවනාවේ දෙවෙනි එකලස. මම දැන් මෙතන කියන එක වෙනකොට අපි දැන් ස්වභාවයෙන් වටින හුස්ම දිහා බලාගෙන හුස්ම හසුරවන්න යන්න එපා. ශබ්ද වේදනා හිතවිලි දිගේ හිත පියයි කියලා හිත දැඩි කරන්න එපා, ගැටෙන්න එපා. හැකි හැම වෙලාවකම නැවතත් ආස්වාද ප්‍රසවාසයට හුස්මේ හිත යොදාගෙන ඉන්න. මේක කරගෙන යනකොට බොහෝ විට වැටේ මේ විදිහට හුස්මේ හිත නතර වෙනකොට අවධානය බොහෝ විට යොමු වෙන්නේ උඩුකයටයි යටිකයේ හේමම උඩුකය දරා සිටීමේ කෘත්‍ය කරනවා. එතකොට අපිට අර මුළු කයේ තිබුණ අවධානය ලැබෙන ඉඩ අනුව ආයාසයෙන් නෙවෙයි බුරුබෙන්ද ගිහිල්ලා නෙවෙයි උඩුකයේ ස්වභාවයෙන් වැටෙන හුස්මට යොමු කරගත්තොත් මේක දෙවෙනි අධියර දෙවෙනි එකලස වශයෙන් තමයි සඳහන් කරන්න පුළුවන්. හොඳට ඥාන ශක්තිය ඇති හොඳට පෙරපෙන් කරන පාරමිතා පිළිච්ඡත්තන්ට තීක්ෂණව නැති ඇත්තන්ට මේ උඩුකයේ හුස්ම දිහා බලා ඉන්නකොට සමහර විටක ඒ හුස්ම වැඩියෙන්ම තර වෙන තැන වැඩෙන තැන හැපෙන තැනක් වශයෙන් එක තැනක් වැටෙහෙන්නත් ඉඩ තියෙනවා ඒක ලැබෙනවා නම් ඒක අමතර ලක්ෂණක් අතිරේක ලාභයක් හුස්මේ ඊට පැවැත්වුවත් ඇති අර වගේ යමෙකුට පුළුවන් නම් ඒ හැපෙන තැන අල්ලගන්න ඒක හිතා ගන්න ඕනේ අතිරේක ලාභයක් කියලා. එහෙම හැපෙන තැන ආස්වාස් ප්‍රස්වාස නැත්නම් ශ්වසන පද්ධතිය උදම කෙලවර වශයෙන් තියෙන නාසිකාග්‍රේ වැද වෙනවා නම් වම්නාස්පුඩු වේ දකුණාස්පුඩු නැත උඩුතලේ ඒකට කියනවා භාවනා ලෝකේ ආනාපාන සති භාවනාව කියලා. එහෙමනම් අපිට පුළුවන් උඩුකයේ තිබුණ පැසිරිච්ච හිත හරියටම අල්පෙනෙතකින් යවුවා වගේ ඒ හැපෙන තැනටම ඒකාග්‍ර කරන්න. ඒකයි ඒක සියුම් තියුණු වැඩක් අවස්ථාවන් උකල යුතු වැඩක් නැතුණයි කියලා කනගාටු වෙන්න නැති වැඩක්. අන්න එතෙන් ගත්තොත් ඒක තමයි භාවනාවේ ආධුනිකයාගේ තුන්වෙනි එකලස. අවසාන එකලස ආනපාන. තව සමහරෙකුට ඒ වෙනුවට සෝසන පද්ධතියේ යටම කෙලවර උදරච්ඡේද චලන නැත්නම් උදර චලන වැටෙන්න පුළුවන් නාසිකාග්‍රේට වඩා. එහෙම වැටෙනවා නම් ඒකට ලංකාවේ අද පවතින ක්‍රමය ඇරෙට අපි කියනවා පිම්බීම හැකිලින් භාවනාව නැත්නම් බුරුම භාවනාව කියලා. මේ දෙකටම හේතු වෙන්නේ ස්වභාවයෙන් ඇති වෙන හුස්ම රැල්ලයි. ඉතින් ඒක වැටුණත් අරක වැටුණත් දෙකේ වෙනසක් නැහැ. ප්‍රකට දෙයි ගන්න ඕනේ. කලින් හිතට කියන්න එපා දෙන්න ඵලයන් මෙතෙන්න ඵලයන් කියලා. හිත යන හැටියට ගත්තොත් අර මුළු කයේ තිබුණ හිත දැන් හරියට එක්කෝ නාසිකාග්‍රේත් නැත්නම් උදරේ චලනවලට අඩු කරනකොට මේක අපි සාමාන්‍යයෙන් භාවනා වචනෙන් කියනවනම් ඒකාග්‍ර කරනවා කියලා කියන්නේ. පැතිරිච්ච හිත එක තැනකට ගන්න. ඉතින් මෙහෙම ගත්තට හිතිනව නෙවෙයි. මේ උලන් වදින් තැනක පත්තු කර පහන් දැල්ලක් වගේ ඉතින් එහාට මෙහාට මේක නලියන. ඒ ශබ්ද නිසා වේදනාව නිසා හිතවිලි නිසා. නමුත් උලන් අතර වෙච්ච ගමන්ම පහන් දැල්ල උඩට යනවා වගේ ඒ බාධා නැති වෙනකොට නැවතත් ඒ තමන්ට අල්ලාගත්ත තැනම හිත තියාගෙන ආස්වාද ප්‍රසවාස හෝ එහෙම නැත්නම් බිම්බි මේකලිම හොදිගට බැලීම තමයි ඉතින් උපදේශ පන්ති කියලා කියන්නේ. ඒ නිසා හිත කැඩෙන සෑම වෙලාවක ශබ්ද නිසා, වේදනා නිසා, හිතවිලි නිසා කැඩෙන සෑම වෙලාවක අලුතෙන් පටන් අර ගන්න ඕනේ අලුත්ම අලුත් යෝගාවචරයක් විදියට. නවකෙක් විදියට. නැත්තම් දැන් ඉපදිච්ච බබේ හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ. එතකොට අපිට ගැටුම් එක ගහඬුවක් නැහැ. බාධාත් එක්ක ගැටුමක් නැහැ. යන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි බලමු මේ ඉදිරියට හම්බෙලා තියෙන කාලේ කොච්චර වෙලා අපිට මේ බාධා නැති වෙලාවල මූල කර්මස්ථානයේ බාධා තියෙන වෙලාවට ඒවට නොගැටි ඒවා මේ මේ බාධාවයි තියෙන්නේ කියලා මධ්‍යස්ථයෙන් බලන්න පුළුවන් කියලා ඒ විදිහට අපි මේ ඉදිරි කාලය නිස්සද්දව ගත කරන්න ඕන නිසා මම මගේ උපදේශ පන්ති මෙතන නතර කරනවා අපි මේ ලැබිච්ච අවස්ථාව සීල දිනාටම සාන්ත දාන්තෝ වර්තමානයේ හිත පවතිනා වූ අවදි මනසක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම කටහඬ නිහඬ කරනවා <laughs> සාදු සාදු සාදු